තීන මිද්දේ ගත්තොත් ඒ තීන මිද්දේ එනකොට හරි ලස්සන ක්‍රියාවලි රාශියක් වෙනවා. ඒක මොකක්ද කියන්නේ? හරි විචිත්‍රයි. ඒ කියන්නේ අපි ගෙදර ඉන්නවා කියලා හිතමු රිට්‍රීට් එකක් බලාගෙන අහවල් තැන්න කියලා මම භාවනා කරනවා. ගෙදර දහසකුත් වැඩ අතහැරලා අපි දවස් 7ක් වෙන් කරගෙන මෙහි එනවා. මෙහාට පස්සේ අපි මధుරෝ හිටියා. එහෙම නැත්නම් උෂ්ණ වැඩි වුණා. නැත්නම් බඩේ අමාරුවක් ආවා. දතේ ගැක්කුමක් ආවා. ඉවර කවදාකවත් නිදිමතින්නේ නැහැ. ඒක හොඳටම ෂුවර්. නමුත් මේ සේරම ලැබිච්ච දවසේ මොකද වෙන්නේ? සමසීතෝසඳ ගුණේ තිනවා මැස්සෙක් මතුරෙක්වත් වහන්නේ නැහැ. දතේ ගැක්කුමක් බඩේ ගැක්කුමක් මොනක්වත් නැහැ. හොඳට යනකොට මේට බබා දොයි. ඉතින් ඒකට කියන්නේ gedara ඉන්න මහ හොරා කියලා. අර Tamanට කලාසුකෙන් ලැබෙන ඊටාම ප්‍රසස්ස තත්වේදී කෙලිම නින්දට වටනවා. ඒ නිසා උපේන ලද සියලු සම්පatti Tamanට ඇවිල්ලා ආනිසංස දෙන වෙලාවේදී කිසියම් බාධාවක් නැත්තන් යනකොට මහා ගෙදර කඩාගෙන ගියා වගේ. හොඳට හම්බ කරලා ගෙදර හදලා පොඩ්ඩක් කීගම ගෙදර හොරකම් කරන්න ගියා වගේ තමයි ගෙදර ඇතුළෙම ඉන්න මහවරායි කියලා කියනවා තීනමින්. නිසා තීනමින්ද එනකොට හොඳට බලන්න ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා සිළු දේ සම්පූර්ණ වෙලා තියෙනවා. නිසා සිළු දේ සම්පූර්ණ වෙන්නකොටම අනතුරක් තියෙනවා. ඉතින් වරින් වර ඩෝං ගාලා ඔය එන ගහනකොට මට හුඟ සන්තෝෂයක් එනවා. මොකද මටත් තමාට දින්ඩියාගෙන ඉන්න ඕන නැගිටිනවා. එහෙම නැත්නම් ඉන්න කට්ටියට නැගිටිනවා. ඔය නිල්ලම හඳන වෙලාවේදී අර මේ වගේ ගොඩනැගිල්ල හැදුවා ඕකේ මම මේක යටටක් වෙන කුස්සිය තියෙන අරගේ පඩි තුනක් බහපු ගමන් කුස්සිය. ඉතින් ඔක්කොමලා දොස් කිව්වා ඉතින් හරිම හරිම සුන්දරයි ඉතින් යනකොට හරි ගාක ඈත පේනවා. ඒ නිසා හරි ආසයි භාවනා කරන්න. ඉතින් කිව්වා මෙතනම කුස්සිය හදලා සල්ලි නැති නිසා වෙන කරන්න දෙයක් නැහැ. වහලවල් දෙක පරිදුණකින් බහලා යන්න ඕන. ඉතින් අන්තිමට මේ එතනින් තමයි අතන ගොඩින් මහත්තයා භාවනා කරලා නැගිටලා ආවෙතනි. ගොඩින් මහත්තයා කිව්වා එතන කුස්සිය නොහැදුවා නම් මෙතන භාවනා ශාලාවේ තියෙන තේටම නිින්ද යන්න ඉඩ තිබුණා කියලා. ලීලා තියෙන ඉඳපු ගාන ඩෝ ගාලා පොල් ගෙඩියක් පලනවා. ඉඳපු ගාන දර පලනවා. নানা ප්‍රකාර දේවල් කුස්සිය කරනවා කරපු ගාන ඔක්කොමලා හෙල්ලිලා හිටන. ඒතර හැබැයි ලීලා තියෙන බැන්නට අවදි වෙන්නේ අන්නර අමෝර සද්ද නිසා තමයි. ওই උඩ අපි සමාජලාවට මේ බණ අහනවා. ඒ බණ අහන වෙලාවේදී උගාක් වෙලාට අපි ළඟ ওই තියෙන ලොකු සාංශික බණපටි ඒව හොඳටම මලකඩ කාලා තියෙනවා. චරචර ගානවා වරින් වර සද්ද අඩු කරන්න ඕනේ වැඩි කරන්න ඕනේ. මේ උපකරණේ කැඩිලා තියෙනවා ඔක්කොම පුපුර පුපුර බැන බැන උපකරණේ බැන බැන බණ අහනවා. යම් ආකාරයක හොඳ CD එකක් හම්බෙලා හොඳ යන්ත්‍රයකට හම්බෙච්ච දවසේ 140කට වැඩිය බුදී. බන හොඳට යනවා. හොඳට කිසිම කරදරයක් නැති වෙනවා. අනිත් වගේ මේ තීන මිද්දේ තියෙන වෙලාවේදී හොඳට Taman දැනගන්න පුළුවන් පෙරකල පිනකට සිරුද්දේ සම්පූර්ණ වෙලා. හම්බුනානේ මොකද මේ සියල්ලම මේ තීන මිද්දෙන් එහෙම නැත්නම් නිදිමත ගතියෙන් හොරකම් කරනවා. ඉතින් ඒ නිසා කවදා හරි Tamanට මට දැන් තියෙන මේ නිදිමතේ කියන එක. ඒක කාමරාගේ නෙවෙයි කියන එක. පටිගේ නෙවෙයි කියන එක. මේ නිදිමත වෙලා දැන් හිත මිදීගෙන එනවා කියන එක. නිදිමත වෙලා හිත මුළු ගැන්නේ ලීන භාවයටපත් වෙගෙන එනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක හිතා ගන්න බෑ තර්කමනතර හිතන්න බෑ මොකද අවබෝධ ශක්තිය නැති කරගෙන වණ කරගෙන තමයි නිින්ද එන්නේ. නමුත් කවදා හරි Tamante ඒ සමහරලාට එනවා වැටෙනවා ආයෝලෝසනවා ආය වැටෙනවා අපි කිරනවායි කියලා කියන්නේ. නිදි කිරනවායි කියලා එහෙම වෙද්දී අවදිමත් වෙන්න Tamante වැටෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඔළුව කෙලින් කරාට ආයෙත් මේ අහුලම් බහ බැලුමක් ගාය වැටෙනවා. ආයෙ ටිකක් වෙලා උසම ආයෙ වැටෙනවා. ආන් මේ වෙලාවේදී Tamanට ඇති වෙන ලැජ්ජාව, Tamanට ඇති වෙන මේ ઈચ્છා බංගත්වයේ Tamanට ඇති වෙන අනේ මං වගේ මිනිස්සෙක් කියලා හිතන ගතිය වෙනුවට මේක ස්වර්ණමය අවස්ථාවක් මේ තීන මිද්දේ හිතේ වැඩ කරනකොට. තීන මිද්ද කියන චෛතසික දෙක හිතට ආපුවම මෙන්න මේකයි මිද්දින ගතියකට එනවා මේකේ. මේක ඇකිලෙන ගතියකට එනවා. මේ ඇකිලෙන ගතිය ආවට පස්සේ කාටත් ඕක තමයි. ආන්න ඒ විදිහට මේ තීන මිද්දේ දකින්න නම් තීන මිද්දේ විශේෂී తాදී ගුණේ ඇති කර ගන්න නම් තීන මිද්දේ තීන්දි මොන එක භාවනා කරන්න ලක් කරන්න. ඒ ගිය භාවනාවක් එක්කත් බෑ තීන මිද්දත් එක්කත් බෑ එන්න තියෙන තීන මිද්දක් එක්කත් බෑ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් භාවනා කරලා නැත්තම් භාවනා පිළිබඳ විශාල චිත්‍ර රූපයක් මවාන හිටියොත් ඒ කිසිම කෙනෙකුට සාධාරණීකරණය කරන්න බෑ භාවනාදී නිින්ද යන්නේක හොඳයි කියලා. අඩු ගන්න භාවනාදී හිත ලීන වෙන එක හොඳයි කියලා. අඩු ගන්න භාවනාදී ආනපන සතිය ගෙවෙන එක හොඳයි කියලා. මොකද ඒක නිින්දට බර වෙනවා. නමුත් මේ තීන මෙති කියන නීවරණ ධර්මය අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම ඊ ඇති වෙච්ච එකක් හරි අල්ලපු ගෙදර තීන මිද්දක් එක්ක හරි කරලා බෑ. තමයි අස්පනා අපිට තීන මිද්දේ තීදි දැක ගන්නවා. ඉතින් මේ තරමටම මේකට බීරත්වයක් නොසැලෙන ගතියක් මේකට මේ විශේෂයි දරණ සුළු ගතියක් ඇති කර ගන්නවා කියවම හිතාගන්න කොච්චරක්නම් අපි මේ ධර්මයේ පිළිබඳ ධර්ම ගෞරවකින් ගැඹුරක් ඇති කරගන්න වෙයිද මෙවැනි දේවල් ධර්ම කීට දකින්න. නීවරණ වුණාට ධර්ම වශයෙන් දකින්න. ඒ වගේම තීන මිද්දේ ඇති වේගෙන යනකොට අනුපන්නන්නම් වා තීන මිද්දන් උප්පාදෝ හෝති තංජපජානාති. <clears throat> භාවනාව අරමුණ <clears throat> පැත්තකට වෙලා හිත ඔයේ මේ සීතල වෙන්න පටන් ගන්නවා. හැකිලෙන්න පටන් ගන්නවා. ආනේ වෙලාවේදී දැන් මේ එඳ හදන්නේ මේ ගෙත ගෙවදින්න හදන්නේ තීන මිද්දයි කියලා දැනගන්න පුළුවන් නම් ගහක් වෙලාවට ඒ තීන මිද්ද කැඩලා යනවා එතකොට. ඒකත් අපේ ජීවිතේ හම්බ වෙච්ච වෙලාවක කවදාකවත් අත නැර ප්‍රයෝජන ගත යුතු අවස්ථාවක්. එන්නතු ඒක වැරද්දක්වත් ඒක කාලකන්නිකමක්වත් අකුසලයක්වත් කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ තීන මිද්දේ පිළිබඳ මුලැමැදාක දකින්න. ඒ වගේම තිබිච්ච තීන මිද්දේ ක්‍රමයෙන් ගිවිලා යන හැටි දකින්න පුළුවන්. සමහර වෙලාවට ඒක මෙහිම වෙනවා මේ භාවනා ආනාපාන සතියක් වගේ මූල කර්මත්තානේ කරන යනකොට ආනාපාන සතියේ ප්‍රථම වතාවට ගෙවීම දැක ගන්නවනම් දැක දැක දන දන ඒ සංඥා ඒ නිමිති ඒ ඔක්කොම ගෙවන් වෙන බව දැනගෙන යනකොට ආධුනික මනස කිට්ටු කරනකොටම හිත ලීන භාවයටපත් වෙනවා. හිත සැඟවි ගන්නවා හරියට නිින්ද ගියා වගේ. නමුත් එතකොට උගුරු උපදේශයක් ලැබිලා කිව්වොත් දැන් ඔය හෙටත් ඕක වෙනවා අනිද්දාත් ඕක වෙනවා ඊගා පරියන්කෙත් වෙනවා ඒක නිසා ඒ බවට හිත කිට්ටු වෙනකොට හොඳට ඒකට ලෑස්ති වෙලා යන්න කිව්වොත් අච්චරම කලින් හිත ලීන භාවයට යන්නේ නැතුව හිත හැංගින්නේ නැතුව ඊයේ මම මෙතෙන්දි වැටුනේ කියලා තව ටිකක් යන්න පුළුවන්. හැබැයි එදාට වැඩිය අරමුණ ගෙවෙනකොට ආයෙත් ලීන භාවයට වැටෙනවා. එතන ගියාට පස්සේ වගේ ටිකක් ගැඹුරට ගියාට පස්සේ ආයෙ සිහියට එනවා ආයෙ වැටෙනවා. ආයෙ සිහියට එනවා ආයෙ වැටෙනවා. මේ හැම වෙලාවෙදීම ආනපන එකවරක් ගෙවෙනවා. සිහිය හිත සතිය එනවත් එක්කම ආනපන ගොරෝසු වෙනවා. පේන තන්ටමට එනවා. ආයෙ ඒක සිහිම් වෙනකොට ආයෙ කිරනවා. ආයෙසරක් ආනපන නැගිටිනවා. මෙන්න මේ වගේ චක්‍ර වගයක් කරකවෙන්න පටන් ගන්නවා. කැරකිලා කැරකිලා ඉතින් ඉතින් හරි ලැජ්ජ හිතෙනවා. ලැජ්ජ හිතෙන කියන්නේ ඔළුව පාත් කරනවා ආයෙස් වෙනවා. ආයෙ පාත් කරනවා ආයෙස් වෙනවා. ආනපනේ එනවා යනවා. මට හිතවිලි වලින් බාධා වෙනවා. මෙහෙම ගිහිල්ලා එක වෙලාවක් එනවා සම්පූර්ණ ආය නිදිමත ඇය ගානකට එන්නේ නැති වෙන විදිහට ලොකු ප්‍රබෝධයක් එනවා. එතකොට නිකන් හරියට ඒ රැල්ලක් හරහා ගියා වගේ අපි දන්නවා මුහුදු රැල්ලක් මුහුදු රැල්ල පීනනවා නම් මුහුදු රැල්ල පදිනවා නම් විශාල රැල්ලක් වෙනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුහුදේ සම්පූර්ණ ගිලෙන්න ඕනේ වෙලාවට. ඒක උඩින් රැල්ල අරින්න ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. එතන රැල්ලේනෝඩ උඩ පනින්න ඕනේ. රැල්ලට යටින් අරලා කඳ ඉසිච්ච ගමන් රැල්ල යනවා මොකොත් වෙන්නේ. රැල්ලේ දැල්ලට අහුනොත් තමයි උසල පොළවේ ගහන්නේ. ඒ වගේ අර නිදිමත එන්න එනකොට තමන් ඉස්සිලා ඒක දිහා බලන් හිටියොත් මේ නිදිමත රැල්ල යන හැටි ඒක ගියාට පස්සේ ගොඩාක් වෙලා යනකම් නිදිමත එන්නේ නැති තත්ත්වයක් වෙනවා. හැබැයි මේක වෙන්නේ ඉස්සලා ලැජ්ජ කරවලා, නිදි කරවලා, හිත වට්ටලා নানা ප්‍රකාර කරදර කරනවා. අන්න ඒ වයිදී නොසලින මනසකින් හිටියොත් විතරක් දවසක මේ නිින්ද තිබිච්ච නිින්ද යන හැටි, ගිවන් වෙලා යන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් මේකට නිින්දක් වගේ දෙයකට නැත්නම් තීන මිද්දේට ආහාර වශයෙන් පෙන්වන්නේ අරති නන්දි විජම්බිකා බත් සම්මදාදී වශයෙන් ਸਰවචන්සේ සඳහන් කරනවා අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම. ඒ කියන්නේ අධි කුසලයට කම්මැලිකම කියන එක සාමාන්‍ය විවහාරයෙන් කියන්නේ වඩා හොඳ තිබියදී හොඳ බදාගන්න එක. වඩා හොඳ අවස්ථාවක් තිබියදී හොඳ බදාගන්න එක. ඒක ඉතින් මිනිසයා සාමාන්‍ය ලේසියට පාසුරක් කරන දෙයක්. ලවණ්ඩරි හම්බෙච්ච වඩා හොඳ අවස්ථාව කියන අධි කුසලයේ තිබීදී ඒකට කම්මැලි වෙලා සාමාන්‍ය කුසලයක් කරන ඉතින් නරක අය මම දැන් කුසලයක් නේ කරන්න කියලා තමන් කරන දේ සාධාරණීකරණය කරාට තමන් ඒකට කියන උපයෝගී ආස්තික වටිනාකම කියලා කියන ආර්ථික විද්‍යාවේ ආවස්තික වටිනාකම පනනවා. හොඳ දෙයක් කළ හැකිව තියදී ඒ වෙනුවට ලාමක දෙයක් කරලා සතුට වෙන ගතිය තියෙනවා. මේකට කියන්නේ අරතිය කියලා. ඒකේ අනිත් පැත්තට කියනවා රතිය. භාවනා රාමෝ හෝති භාවනා රතෝ, පහනා රාමෝ හෝති පහන රතෝ. හැම වෙලාවෙදීම භාවනා රාමතාවේ භාවනා රතිය නැත්නම් ප්‍රහාණය කිරීමේ ආසාව සහ ප්‍රහාණ කිරීමේ රතිය ඒක ප්‍රයෝගින් ඇති කරන්න ඕනේ කියලා සරුවචන සඳහන් කරන්නේ ඒ භාවනා රාමතා භාවනා රතියෝ භාවනා රතෝ පහනා රාමතාය පහනා රතෝ කියන මේ ගුණේ එන්නේ අල්පේච්ඡ ජීවිතේ. ලද දෙයින් සතුට වීමේ ගුණය ඇති මනුස්සයාට විතරමයි මේ භාවනා රාමතාවේ සහ පහන රාමතාවේ එන්නේ. ඒක තමයි ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවේදී හැම වෙලාවෙදීම සරුවචන් වහන්සේ තමන් පාවිච්චි කරන භික්ෂු භික්ෂුණීන් වශයෙන් බලනවා නම් පැවිද්දා වශයෙන් බලනවා නම් සිවුරු පින්ඳ පාත සේනාසන ගිලම්පත වෙනුවෙන් ලද දෙයින් සතුට වීම ලද්දෙන් සත්‍ය මේ ಗುಣ කතා කිරීම නොලද දේවල් පිළිබඳව නොමනා ක්‍රමවලට හොයන්න යන්නේ නැතිකම තමන්ට අවශ්‍ය දේ ලැබුණත් ඒ සම්බන්ධව කාමයෙන් බැඳිලා මටයි ලැබුණේ මේක මගේ මගේ පිනට ලැබෙන්නේ කියලා ගන්න නැතුව මේ සංසාරේ දුක් ගෙවම් කරන්න බ්‍රහ්මචරීටයි මට මේක ලැබුණා කියලා ඒ නිස්සාරණ ප්‍රඥාවෙන් පාවිච්චි කරන්න ඕන. එහෙම තමයි ඒ සන්තුටි ගුණය යථාලාභ සම්පුත්‍ය යථා බල සන්තුච්චිය ආදි වශයෙන් තියෙන මේ සන්තුප්ති ගුණය අමාරුයි ගොඩනගා ගන්න. මොකද හේතුව මුළු ලෝකෙම තියෙන්නේ සුඛභෝගීත්වයට නැමිච්ච ආර්ථිකයක්, දේශ පාලන ක්‍රමයක්, අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා හරි අමාරුයි කෙනෙකුට මේ ලද දේන් සතුට වීම ගැන ආඩම්බර වෙන්නේ. එකම ව්‍යාපාරය මම දැක්කේ මේ බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. ඒ ව්‍යාපාරදී පුළුවන් තරම් උත්සාහ කරනවා පරිසරයට අනුව හැඩ ගැහෙන්න. ඒකෙත් එලඹ සිටීම තමයි පළවෙනිම බේතන් පවල් සාමිතුමා දීලා තිබුණේ be prepared කියන එක තමයි පළවෙනිම ආප්‍රෝදේශයේ සරුවචනාංශෙත් ඒකම තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ Tamanට ඡාම් ජීවිතයක් ගත කළ හැකියි තිබියදී එහෙම නැත්නම් අර පිළිවෙලින් ජීවිතයක් ගත කළ හැකියි තිබියදී අල්ලපු gedal කරන නිසා හෝ එහෙම නැත්නම් තමන්ගේ පන්තියට ගැලපෙන්නේ නැහැ කියලා හෝ নানা ආකාරයෙන් අපි මේ අනවශ්‍ය සංකරතා කරන්න පටන් අරගත්තොත් එයාට සාපේ තමයි හම්බ වෙන අරතිය. අධිකුසල අවස්ථාව ආවට ඒක පැහැර යනවා. ලාමක කුසල් වලට යෙදෙන්නේ. යම් වෙලාවක ඇඳුමින්, කෑමෙන් බීමෙන්, ඉඳුමින් හිටුමින්, බෙහෙතෙන් ඒ මධ්‍යම ප්‍රතිපදාවට යනවනම් ඒ පුද්ගලයාට අනන්තවත් හැම වෙලාවෙම හිත අලුත් කරගන්න පුළුවන්. හිත ශ්‍රද්ධාවන්ත ආගමානුකූල ධර්මානුකූල කරගන්න අනන්තවත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ විනෝඩ කාමච්ඡන්දයට දුරු දෙන විදිහට සුඛෝභෝගී පරිභෝගකත්වයට වැටුනොත් එයාට තමන්ගේ වැඩේ කරගන්න වෙලා නැති වෙන නිසා මේ අරතිය කියන චෛතසිකේ වැටෙනවා. ඒක නිසා ওই අවුරුදු 30 ගානේම මම බල බල හිටියා කවුද මේ අරති කියන ගුණයට බන කියන ආමතුරු කෙනෙක් කියලා. මම තාම කවුරුවත් දැකලා එක තැනක මම දැක්කයි බුරුම පන්දි ස්වාමීන් වහන්සේ දශමාර සේනාව ගැන කතා කරනකොට <clears throat> දශමාර සේනාව පළවෙනි සේනාව තමයි කාමය කාමාතේ පඨමා සේනාව ဒုတိ ය අරති උච්චති අරති කියනට අටුවාව දෙනවා අදි කුසලයට කම්මැලි වීම කියලා. නමුත් මොකද්ද මේකෙන් කියවෙන්නේ කියන එක විස්තර වෙන්නේ නැහැ. මොකද ඒක අද රටේ බුද්ධ ආගමේ හරහා ගිය පිළිකාවක්. දෙලහගේ උපරිම දේ තියේදී ඊගාවදී ගැන ආලවට්ටම් කර කර ආවඩාගෙන කෑකා ගහගෙන ඉන්නවා. ඉතින් ඒක වෙන්නේ මුළු සාසනෙම දි รา පත් වෙනවා. නමුත් එක්කෙනෙක් උත්සාහ කළොත් ඒ විදිහට රට්ටු ලෝකයා බුද්ධ ශාසන මාත්‍යන්තේ නැත්තම් කොයි එකනා හරි කමන්නේ. මේ අරතියට ආවඩද්දී Taman භවනාරාමතා භවනාරතිය වඩන්න ගියාම ඒ මිනිස්යාට මං විතරයි භවනා කරන්නේ කියන මාන්නේ ඉඳී තියෙනවා. නැත්නම් අර තුන් හතර පහ දෙනෙක් කියලා භාවනා කරනකොට ඒකන කතා කරලා අන්තිම එකන කියනවනේ මං විතරයි කතා නොකළේ කියලා. එතකොටත් කතාවට අහු වෙනවා. ඒ වගේ මං විතරයි භාවනා කරන්න කියලා මාන්නයක්, තණ්හාවක්, දිට්ඨියක් ආවොත් ඒකත් කැලලක් ආර්යවංශ ප්‍රතිපදාව කරන කෙනාට. ඒකත් ඇත්තටම තාදි ගුණයක් තමයි කතා කරන්නේ. ආන්න ඒක රකින්න කෙනාට නිතරම ප්‍රබුද්ධ ගතියක් තියෙනවා, ප්‍රබෝධ ගතියක් තියෙනවා. ඒකට කියනවා භවන රතිය කියලා. මේක නොවුනොත් ජීවිතයව හදාගත්තේ නැත්නම් ඔය කොච්චර දක්ෂ ගුරුවරු හම්බුණත් කොච්චර ලස්සන කමටහන් සුද්ධ කිරීම වුණත් කොච්චර හොඳට බණ ඇහුවත් Tamange ආජීවය සකස් කරගත්තේ නැත්නම් කදාකවත් යන්න බෑ. ඒසා නිතරම සර්වචනාංශයේ සඳහන් කරපු විදිහට ඒ භික්ෂුවගේ තියෙන භික්ෂු ආකල්ප භික්ෂුණීගේ තියෙන ඒ ආකල්ප පැවිද්දන්ගේ තියෙන ආකල්ප අරණ්‍ය වාසීයත්ගේ ආකල්ප උපාසක උපාසිකාවන්ගේ තියෙන ආකල්ප එහෙම නැත්නම් ආජීවය ආදර්ශයට ගත්තේ නැත්නම්. ඒ අනුව ජීවන රට හදාගත්තේ නැත්නම් අපි කොහොම කරත් අර හිල් වෙච්ච කලයකට වතුර පුරවන්න වගේ ඇහිදල් කූටයකට වතුර පුරවන්න හදනවා වගේ කොච්චර වැක්කිරොත් වැඩක් නැව දරන්නේ. එතකොටත් මේ නිදිමත ගතිය බහුල වෙන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා අරති කියලා. එහෙම නැත්නම් විජම්බිකා කියලා කියන්නේ ඈනුම් අරණ ගතිය. අරති විජම්බිකා බත්ත සම්මද කියලා කියන්නේ කෑවට පස්සේ කෑපත රෝගය කියලා එකක් හැදෙනවා අපේ. සිංහලෙන් කියන්නේ කෑපත රෝගය කියලා කාලා වැඩි වෙච්චාම ඔය පැත්ත වැටලා නිින්ද යන ගතියක් තියෙනවා. ඒ නිසා ප්‍රමාණික මුල කෑම ගත්තොත් ඒ නිදිමතට බර වෙනවා. ඉතින් අර මේ අපිට යුනිවර්සිටි ඉඳද්දී 12යි 1යි නිවාඩු. කෑම අරගෙන ඉන්න ඕනේ. එකට ලෙක්චර් එකට ගියාම ඕලිමේ බුදි. ඒ බාන දේශනේ පවත්තන එකනටත් තේරෙනවා. ඔක්කොමලා ඉන්නේ නිින්ද කියලා. ඒක කරන්න දෙයක් නැහැ. කාපු ගමන්ම එන අර භත්ත සම්මදය ඉතින් ඒක මේ දිවා විහරණයකින් කඩා ගන්නයි කියලා තියෙනවා. දිවා විහරණයකින් කඩාගෙන සක්මන් කිරීම ආදී දේවල් වලින් මේ නිදිමතට ඒ භත්ත සම්මදය කඩා ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ අර වටිනාම කාර්දරයකින් තොරව ඇතිවෙච්ච සුන්දර අවස්ථාව නින්දින් කඩනවා. ඒ නිසා මේ ධර්ම කොහොමද නිින්දත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒවට අපි නොදැනුවත්වම ආජීවයේ සකස් නොකිරීම නිසා වට අපි ආහාර දෙන හැටි ආහාර දීලා කොහොමද නිින්ද නැති කරන්නේ කියලා ප්‍රශ්න අහන හැටි Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා. ඒ තීන මිද්දේ පිළිබඳ යම් කිසි කෙනෙක් උනන්දුව කටයුතු කරන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා භාව විශේෂයෙන්ම දැන් මේ දවස් හතේ භාවනා කරනකොට උඟක් අඩුයි මොකද හේතුව ඒ සීමිත වැඩපිළිවෙලට ඉන්නේ ගොඩාක් කැපකිරීම කරලා ඒ නිසා දවස් 7 <clears throat> සෑහෙන දුරට මෙහෙමක් තියෙනවා. නමුත් දිගටම බණ භාවනා කරලා ගත කරන ජීවිතයට ආවට පස්සේ පැවිද්දන්ට වෙන ප්‍රධානම බාධාව තමයි ජීවිතයේ අර්ථියට වැටෙනවා නිදිමත වැඩි වෙනවා. කුසීත වෙන ගතියට වැටෙනවා. ඉතින් ඒක අවුල් කර අයින් කරගෙන මුළු ජීවිතේම අවදීන් ගත කරන්න හදා ගන්නවා කියන එක මුළු සංසාරෙම මුළු මුළු ජීවිතේම මුළු අවතුම් පැවතුම් සියල්ලකේම යහපත් සංකලනයක් එන්න ඕනේ. ඒක හරි අමාරුයි. එහෙම නැත්නම් භාෂකම් ලැබෙන්න ලැබෙන්න වෙන්නේ කුසීත වෙන එක. එචා ගියත් හරි කැමැති සංඝයාට ඒ පහසුකම් ලැබලා දෙන්න. නමුත් පහසුකම් දුන්නට මොකද? ඒ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ බබා දොයි කියන එක තමයි. ඊට පස්සේ බුදු වෙන්නයි මාන වෙන්නේ බුදියන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් දීයොත් සන්තෝෂ වෙනවා, පැවිද්දොත් සන්තෝෂ වෙනවා බුදියාගෙන. මේක කඩනවයි කියන එක, මේක අනිත් පැත්තට යනවයි කියන එක නිින්ද දැකලා මේ ਸਰුවචනාංශිකට දීලා තියෙන උපමාන දැකලා මිසක්ක වෙන දේවල් වලින් හරියන්නේ නැත්නම් ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ නිින්ද කනන තියෙන එකම ක්‍රමය තමයි නිින්ද පිළිබඳ වෙන සංඥාව මේ නන්දි විජම්බිකා බත්ත සම්මත වගේ එනකොට මේ සංඥාවෙන්ම දැනගන්න ඕනේ කයත් කෙලෙසියත් නින්දට කැමති. නිසා নানা ප්‍රකරණ වලට ඒකට ආධාර කරනවා. නිසා ඒ වෙලාවෙම මෙනෙහි කිරීම තමයි ඔය මහසි භාවනා ක්‍රමයේ තියෙන ප්‍රධානම යන්ත්‍රය. දැනගන්නකොට නිදිමතයි නිදිමතයි කියලා හෝ එහෙම නැත්නම් ඒ වෙලාවේ පේන ආස්වාස් ප්‍රස්වාස දෙක හෝ වේගෙන් මෙනෙහි කරන්න කියනවා. එතකොට සමාධිය නම් කැඩෙනවා. නමුත් සතිය පණ ගන්නවා. ඉතින් ඒක පරියන්කේදී කරලා තියෙන අපිට ඒ දෙමිනේ කරන එක පරියංගට යන්න ඉස්සෙල්ලා සක්මන් කරන එක. හොඳට සක්මන් කරපුවාම විනාඩි 20ක් 30ක් යනකම් අවදි කරගෙන ඉන්න තරම් කාය ශක්තියක්. ඒවට කියන්නේ කායික වීර්ය කියලා ඇති වෙන්න ඉතන මේවා නින්දට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන්.